බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා පළමුවෙන් ලෝභ මූලික සිතෙහි දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත යන්නේහි තේරුම සක්කාය දිට්ඨියද නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියද ඒ ඕන එකක් වෙන්න පුළුවන් ඉතින් සක්කාය දිට්ඨිය වෙන්නත් පුළුවන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය වෙන්නත් පුළුවන් ඒ මොකක්වත් නැතුව වෙනත් දෘෂ්ටියක් වෙන්නත් පුළුවන් උදාහරණයක් හැටියට අපි හිතමු එතන සක්කාය දිට්ඨිය තදින්මතු වෙන්නේත් නැහැ එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් එන්නේත් නැහැ. හැබැයි සමහරුන්ට තියෙනවා මේ වැඩිපුර තියෙන මිනිස්සුන්ගෙන් ටිකක් ගත්තට කමක් නැහැ මේ අසරණයින්ට දෙන්න. එතකොට එහෙම දහමක් ලෝකේ නැහැ. අසරණයාගේ අසරණ බව වෙන දෙකක් අර මනුස්සයා ට වැඩිපුර තියෙන්නේ වෙනම කාරණයක්. ඒතකොට මම හිතනවා නෑ මේ මේ ලෝකේ අසාධාරණයි. මේක පොදු සමානතාවයක් තියෙන්න ඕන. අසරණින්ටත් මේව බෙදලා යන්න ඕන. මේගොල්ලෝ විතරක් කාලා හරියන්නේ. ඒ නිසා තියෙන තැනින් පොඩ්ඩක් බලෙන් හරි හොරකම් කරලා හරි ගත්තට කමන්නේ. අපි අපි කන්න ගන්නව නෙවෙයිනේ අසරණෙකුට දෙන්නේ. ඉතින් එතන දසවස්තුක සම්මයක් මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි තියෙන්නේ. එතන සක්කාය දිට්ඨියක ප්‍රශ්නයකුත් නෙමෙයි තියෙන්නේ. දැන් මේ හොඳ වැඩක් කරන්න තමයි යන්නේ. ඒත් වැරදි දෘෂ්ටියක්. යන්නේ විදිහට ඒක සක්කාය දිට්ඨිය ප්‍රබල වෙන්නත් පුළුවන්. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ප්‍රබල වෙන්නත් පුළුවන්. වෙනත් වැරදි දෘෂ්ටියක් වෙන්නත් පුළුවන්. මොකක් හෝ වැරදි අදහසක් කියන එකයි. දිට්ඨිගත සම්පයුත්ත